සසරෙන් නිවනට සසරෙන් නිවනට යන ගමනේ අපට අවශ්‍ය කරනවා ඥාන ටිකක් උපදවා ගන්න. මෙච්චර කාලයකට යම් ඥාන ප්‍රමාණයක් උපදවා ගත්තා. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ. ඒ ප්‍රමාණවත් නැති නිසා නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. ඒ ඥාන ප්‍රමාණය නිවැරදිවම උපදවා ගත්තා නම් ගන්නත් ඕනි. සසරින් නිවනට. ඒකට හොඳම කාලය තමයි වර්තමාන කාලය. තථාගතයන් වහන්සේගේ ධහම ලෝකේ පවතිනවා. ඒ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ස්වාමින් වහන්සේලා නිවැරදිව ඒ ධර්මය විවරණය කරනවා. එහෙනම් ඥාන ටික තාම හරියාකාරව ඉපදුනාද නැද්ද කියලා අපි ටිකක් බලමු. පළවෙනි ඥානය තමයි සුතමේ ඥානය. අහනවා සුත කියන්නේ අහන. ඥානය කියන්නේ නුවණ. අහලා දැනගන්න නුවණ. දැන් තියෙනවා. මොකද බණ අහලා තියෙන හොඳට. හොඳට ධර්මය අහලා තියෙන. අපි දාන්න. දෙවැනි පිරිස් තමයි සා සම්බන්ධ වෙන්නේ. නැවත නැවත ධර්මය ශ්‍රවණය කරන්න. එහෙනම් සුතමේ ඥානය තියෙනවා. ඒ ඇසු ධර්මයට, ඒ අහපු ධර්මයට අනුව ద్వාරත්‍රය සංවර කරගත්තද? කය ద్వාරය, වචී ద్వාරය, මනෝ ద్వාරය. කය, වචනය, සිත. ඒ අහලා ඒ ධර්මයේ නිවැරදි සත්‍යයි. ඒක ප්‍රායෝගිකයි. කියලා අවබෝධ කරගෙන નિරවුල්ලා කය සංවර කරගත්තද වචනේ සංවර කරගත්තද සිත සංවර කරගත්තද හැබැයි කයයි වචනයයි සංවර කරගත්තා සිත තාම සංවර කරගන්න ඒ සීලමය ඥානයි හරි මන් දැන් සිල්වත් මගේ ద్వාරත්‍රයම පිරිසිදුයි කියලා Tamanටම Tamanම කියාගන්න පුළුවන් නම් ඒ Tamanගෙන්ම නුවණින් දැනගෙන දැකගෙන තමයි එවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒ සීලමය ඥානය. ඒ සීලෙන් ඒ සීලය අපේට තියලා. ඒ සීලය උපකාර කරගෙන. සීලේ ප්‍රත්‍යාවේක්ෂා කරලා. ඊගාවට උපදින ඥානයක් සමාධි භාවනාවේ ඥාන. සමාධි භාවනාවෙන් ලබා ගන්න එක. භාවනාව කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. විසිරෙන සිත, වික්ෂිප්ත වෙන සිත, විවිධ අරමුණු ඔස්සේ යන සිත ගත සමාධියකට. එක තැනකට ගත්තා. එක අරමුණක රැඳෙව්වා. හරි. ඒකත් නුවණින් දැනගත්තා. හරි මට දැන් මගේ සිත තැන්පත්. මගේ සිත විසිරෙන්නේ. මගේ සිත සමාහිතයි. සමාධියි. තමන්ගේ නුවණින් දැනගත්ත ඒ සමාධි භාවනාවේ ඥානය. දැන් ඒ ඥානයක් තියෙනවද? සීලමය ඥානයක් තියෙනවද? කනින් අහලා දැනගන්නා වූ නුවණ සුතමේ ඥානය අනුපිළිවෙලට එන්නේ. ඊගාව ඥානෙ ධම්මටිති ඥානෙ. ධම්මටිති ඥානෙ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය සතියහා යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්නව දැකගන්න. ඒකට කියන ධම්මටිති ඥානෙ. තව ඥානයක් තියෙනවා. සම්මර්ෂණ ඥානය. බෙදලා වෙන් කළා විභාග කළා Tamanටම නිශ්චය කරගන්න පුළුවන් ඥානය. බෙදලා වෙන් කරන්න. රූපස්කන්ධය බෙදලා වෙන් කරන්න ඕනේ. ඒ ඥානෙ උපදවා ගන්න. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරන්න ඕනේ. එයි. ඒව බෙදලා වෙන් කරන්න පුළුවන්. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න ඕනේ. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. නුවණින් විඥානස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. ඒ හැකියාව තියෙනවා. ඒ ඥානය තියෙනවා. ඒ නුවණ තියෙනවා. සම්මර්ෂණ ඥානය. බෙදලා වෙන් කළා බලලා Tamanට නිශ්චයකට එන්න පුළුවන් නිවැරදි තීරණයකට එන්න පුළුවන්. ඒ සඳහා මම මේ සසරින් නිවනට දේශනා මාලාවේ කලින් දේශනවල පැහැදිලි කරා කරුණු 201ක් ඒ විභාගය සඳහා ගන්නවා. ඒ 201 විභාග කරපුවාම සමහර කෙනෙකුට 10ක් 12ක් විභාග කරනකොටත් ඥානය පහළ වෙනවා. මම කියන්නේ 201ම විභාග කරන්න ඕන කියලා. සමහර කෙනෙකුට 20ක් 30ක් විභාග කරනකොටත් ඒ ඥානය එනවා. පහළ වෙනවා. සමහර කෙනෙකුට 60 70ක් විභාග කරලා පරීක්ෂා කරලා බලනකොටත් ඒ ඥානය එනවා. සමහර කෙනෙකුට 100ක් 120ක් 130ක් විභාග කරන්නත් වෙයි. සමහර කෙනෙකුට 201ම විභාග කරන්න වෙයි. ඒක තම තමන්ගේ මානසික මට්ටම අනුව. ඒ පිළිබඳව දේශනා පසුගිය දේශනාවල තියෙන ඒ පිළිබඳව විස්තර. ඒ විභාග කරලා බලලා තියෙන තව ඥානයක් උපදව ගන්න. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඒ 201ම විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා Tamanටම තීරණය කරන්න පුළුවන් Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා පැහැදිලිව අවබෝධ වෙනවා තියෙන්නේ නාම රූප දෙකක් කිසිම සැකයක් නැහැ අවිශ්වාසයක් නැහැ විමතියක් නැහැ නාම රූප දෙකක්මයි තියෙන්නේ මුළු විශ්වයේ තියෙන ඕනම ධර්මතාවයක් අරගෙන ওই ධර්මතා දෙකට ඇතුළත් කරන්න පුළුවන් ඒක නුවණින් දැනගන්නව නුවණින් දැක ගන්න. අන්‍යයට උපදින ඒ ඥානය. ඒ නුවණින් දැනගන්නේ නුවණින් දැකගන්නේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය. ඊට පස්සේ තියෙනවා තරුණ විදර්ශනා ඥානයක්. ඒක අංකා විතරණ විසුද්ධියනේ. තරුණ විදර්ශනා ඥානයකට කියන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ සියල්ල. ඒකට කියන යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. තරුණ විදර්ශනා ඥානය කියලා කියනවා. ඒ විදර්ශනා භාවනාව තුළින් උපදවා ගන්න නුවණ. තරුණ විදර්ශ තරුණයි ඒක. තරුණ විදර්ශනා ඥානය. හේතු ප්‍රත්‍ය. නිවැරදිවම හේතු ප්‍රත්‍යයන්ගෙන්ම තමයි හටගන්නේ කියන්නේ. ඒ ඥානය. කාංකා විතරණ විසුද්ධියේ ධම්මටිති ඥානයත් එතනට එකතු වෙනවා. සෝවන්. චුලසෝතපන්නයි. දැන් ඔය කියපු ඥාන ටික නිවැරදිවම උපදවාගෙන නිවැරදිවම Taman දැනගෙන Taman දැකගෙන දැකගෙන යන්නේ. එතකොටනේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැනගත්තට එන්නේ අනුමාන ඥානයක්. දැකගත්ත තැන එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. දැන් එතකොට ඒ ඥාන කීයක් විතර තියෙනවද? පිළිවෙලින් උපදවන්න ඕනේ. ඔයත් අනාදිමත් කාලයක් සංසාරේ බණ ඇහුවා. ඒ ඥානෙ තියෙනවා. සුතමේ ඥාන. කනින් අහලා දැනගන්න. එහෙනම් ඊගාව ඥානය නුවණ ඒ අසු ධර්මයට අනුව සංවරයිද? මං කිව්ව කරුණු දෙකක් සම්පූර්ණ ඇති. කයයි වචනයයි. කයෙන් අකුසල් කරන්නේ. වචනයෙන් අකුසල් කරන්නේත් නැතුව ඇති. ඔව් සංවරය. හැබැයි සිත සිතේ කෙලස් තියෙනවා. සිතේ නීවරණ තියෙනවා. සිත යම් අවස්ථාවක ඉන්ද්‍රියන් නිසා පෙරලනවා අකුසලයට. එහෙනම් ద్వාරත්‍රයම සංවරණ සීලයම සියල්ල සම්පූර්ණයි. ඇයි? ඊට වඩා දෙයක් සංවර කරන්න නැහැ. කයයි වචනයයි සිතයි. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් යා සාමණේර භික්ෂුන් වහන්සේ නමක් එයාට කිව්වා උපසම්පදා වෙන්න. උපසම්පදා කරන්න. උපසම්පදා කරනකොට 227ක් සිල් තියෙනවා. සාමණේර ඒකට තියෙන්නේ පබ්බජ්ජා දස සීලය. දැන් මේ හාමුදුරන්ට කිව්වා දැනිත් අය කතා වෙනවා කෝටියක් සංවර සිල් තියෙන්නේ හැබැයි උපසම්පදාවේ. කලේසි වෙන්නේ කෙනෙකුට. නිරන්තරයෙන්ම සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ සෑම මොහොතකම කෝටියක් තියෙනවා සංවර කරගන්න කියලා අර හාමුදුරන්ට ප්‍රකාශ කළා. බුදුරෝ කල්පනා කරන කෝටියක් අපෝ මට බෑ. මේක කරන්න නම් බෑ මට කීයටවත්. ඊට වැඩි හොඳයි මං සිවුර තියලා ගෙදර යනවා. මං සිවුර තියලා ගෙදර යනවා. බෑ මට කෝටියක් නම් සංවර කරගන්න බෑ හදන්න බෑ. දැන් මේක ආරංචි වුණා බුදුරජාණන් වහන්සේට. මේ ස්වාමින් වහන්සේ සාමණේර ස්වාමින් වහන්සේ නමක් දැන් මේ අන්නයිගේ වචන අහලා මේ කෝටියක් සිල් සංවර සිල් හදන්න බෑ. හරි අමාරු කාර්යයක්. පොය එක කරන්න බෑ. ඒක නිසා මේ සිවුරු ඇරලා යන්න ලෑස්ති වෙනවා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට එන්න කිව්වා. එන්න කියලා ඇහුවා එවැනි සිතුවිල්ලක් තියනවාද? ඔව් සිවුර තියලා යන්න. ඔව් තියනවා. ඇයි? මේ උපසම්පදාව කියන එක අතිශය තැතිගැන්මක් ඇති කරනවා. කෝටියක් සංවර සිල් තියනවා කියනවා. මට බෑ කෝටි අස්සංවර සිල් රකින්න බෑ මට. ඒක නිසා මං යන්න තීරණය කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහාන කෝටිය පැත්තකින් තියන්න. ස්ථාන තුනක් රකින්න පුළුවන්. ආ ස්ථාන තුනක් නම් ගැටලුවක් නැහැ මේ කෝටියක් කිව්වහම කොහොමද මං රකින්නේ ආරක්ෂා කරන්නේ කෝටියක්. කෝටියක් නම් බෑ. ස්ථාන තුනක් නම් ඉතින් අයියෝ ඒක නම් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ කිව්වා. එහෙනම් කයයි වචනයයි සිතයි රකින්න කිව්වා. කයයි වචනයයි සිතයි රකින්න කිව්වා. දැන් හරිද එතකොට? කෝටියම රකිනවා. ඇයි? කෝටියම අසංවර වෙනවා නම් අසංවර වෙන්නේ ඔය ద్వාරත්‍රයෙන්. සිත, කය, වචනය. එහෙනම් අසෝ ධර්මයට අනුව සංවරයි. Taman නුවණින් දැන ගන්නවා නුවණින් දැක ගන්නවා. හරි. මම දැන් සිල්. ඒතරේ සීලවන්තයාට පුළුවන් සිත එකඟ කරන්න, තැන්පත් කරන්න. සමාධි භාවනාවේ ඥානෙ. දුස්සීලයට සිත එකඟ වෙන්නේ සීලවන්තයාට සිත එකඟ වෙනවා. එයාගේ සිත පැහැපත්, පිරිසිදුයි, පාරිශුද්ධයි. ඒ සීලයම එයා නිරන්තරයෙන් සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. අකුසල් සිතුවිලි සිතට එන්න දෙන්නේ සතිය කිව්වේ සිහිය යෝනිසෝ මනසිකාරය කිව්වේ හටගන්න තැනම සිත තියෙනවා. ඒකර හටගන්න තැනම සිත ප්‍රගුණ කළා තියෙනවා නම් වඩලා තියෙනවා නම් එයාගේ සිත අකුසලයට යන්න දෙන්නේ දෙනකොට අයින් කරනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. සතියෙන් කරන්නේ සිහි කරනවා. ගියොත් අකුසල පැත්තට සෙනෙන් සිහි කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ සෙනෙන් අයින් කරන්න ඕක. ඔක ඉවත් කරන්න. ඔක සිත කිලිටි කරන ධර්මයක්. සිත අපිරිසිදු කරන ධර්මයක්. සතෙක් මරන්න සිතවිල්ලක් ආවා. අනසතු දෙයක් ගන්න සිතවිල්ලක් ආවා. ලාමක සේවනයක් කරන්න සිතවිල්ලක් ආවා. බොරුවක් කියන්න, කේලමක් කියන්න සිතවිල්ලක් ආවා. සනේ සිහියෙන් පෙන්නලා දෙනවා යෝනිසෝ මනසිකාරයෙන් කියන සනේන් අයින් කරනවා. අයින් කළා දෙන යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් කරන්නේ සතියෙන් කරන්නේ පෙන්නලා දෙන එක විතරයි. එයි සතිය කියන්නේ සිත තුළ උපදින ධර්මතාවයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිත තුළ උපදින ධර්මතාවයක්. ආශ්‍යක චිතක්ෂණයයි. ඒතර සිහියෙන් පෙන්නලා දෙනවා එයා එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. එයාට අරන් දෙන්න බෑ. අරන් දෙන්නේ තව සිතවිල්ලක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. ශණයෙන් අරන් දෙලයක් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ පවතිනවා සිත කුසලයේ අන්න. ඒතර සමාධි සිත. කාමච්ඡන්දයට යන්නේ, ව්‍යාපාදයට යන්නේ, තීන මිද්දයට යන්නේ නේ, උද්ධච්ච කුක්කුච්චයට යන්නේ නේ, චිකිච්ඡාවට යන්නේ. යනකොටම සිහි කළා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවා ශනේ. යන්න දෙන්නේ. යනවා ශනේ යනවා. හැබැයි ගිය ශනේ අපහු ගන්නවා. හැබැයි ওই ධර්මතා දෙක බලවත් කරගන්නම ඕනේ. ওই ධර්මතාවත් එක බලවත් කරගන්න ඕනේ. මොකද්ද? සතියයි යෝනිසෝමනසිකාරයයි. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ සතිපට්ඨානය දේශනා කළේ. සිහිය පිහිටවන්න කිව්වේ. එහෙනම් සමාධි භාවනාමය ඥානය. හොඳයි. අපි ඊගාවට ගන්නවා ධම්මටිති ඥානය. ඒතර අර සමාධිය තුලින් ධර්මය තුල පවත්වන සිත. ඒ කොහොමද? අන්න එතනදී එන අර තරුණ විදර්ශනා ඥානයත් එනවා. කාංකා විතරණ විසුද්ධිය ගැනයි අපි කතා කරන්නේ. අපි සීල විසුද්ධිය ගැන කතා කරා, චිත්ත විසුද්ධිය ගැන කතා කරා. මේ වෙනකොට සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ධර්ම දේශනා 70ක් විතර තියෙනවා. ඒතර අපි දික්ටි විසුද්ධිය ගැන කතා කරා. අපි වර්තමානයේ මේ මොහොතේ කතා කරන්නේ කාංකා විතරණ විසුද්ධියයි. කාංකා විතරණ විසුද්ධියේදී හේතු ප්‍රත්‍යයන් පිරිසිඳමම දන්නවා. හේතුන්ගෙමයි හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ මොනවද? සසර පැවැත්ම පිණිස සංස්කාරයන්. සංස්කාර කිව්වේ කර්ම. කුසල කර්ම, අකුසල කර්ම. කුසල චේතනා, අකුසල චේතනා. කොහොමද සිද්ධ වෙන්නේ? හේතු ප්‍රත්‍යය. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත අපි පිළියෙල කරගන්න. නුවණ මෙතනට ගන්න වෙනවා. ඒක සිද්ධ වෙන්නේ වර්තමානයේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල කරනවා නම් ඒක සංස්කාරයයි. තේරුණාද දැන්නේ කියපේ. බලමු අපි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ මොකද්ද කියලා. ඇස. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද ඇස? හේතු ප්‍රත්‍යය. මොකද්ද හේතු? වර්තමානයේ හේතු හතරයි. කම්ම, චිත්ත, ඍතු, ආහාර. මේක සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේනේ. මට කලින් දේශනා කළා තියෙන හොඳට දේශනා කළා. ඒතර මේ සතර මහා ධාතුවත් මේ සුද්දාෂ්ටක කලාපයෙන් නැමැති මේ මාංශ පිණ්ඩය රූපයටනේ අයිති. රූප කියලා අපි කතා කරන්නේ. රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වෙන ස්වභාවය. මොන වෙන්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා. උෂ්ණයෙන් වෙනස් වෙනවා. ආහාරයෙන් වෙනස් වෙනවා. කර්මයෙන් වෙනස් වෙනවා. සිතේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. ආහාරයෙන් වෙනස් වෙනවා. සතා සර්පයාගේ ස්පර්ශය නිසා වෙනස් වෙනවා. විවිධ හේතු නිසා වෙනස් වෙන වෙනස් වෙන නිසා රූප කියන මේකට. එහෙනම් මේ සතර මහා ධාතුයන් මේ සුද්දාෂ්ට කලාපයේ චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. චිතක්ෂණ 17යි ආයුෂ. තාම කෙටි කාලයක්. චිතක්ෂණ 17ක් ඒ කාලය තුල ඉපද බිඳිනව වෙනුවට නැවත හදනවා කර්මයෙන්. මේක අඩු වෙලී. සීත උෂ්ණානුව හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා ආහාරයෙන් හදනවා. වර්තමානයේ මේ කතා කරන මොහොතේ මේ සෑම තැනකම මේ රූප කලාප උපදිනවා. අපි සෑම කෙනෙක්ගේම ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස. එහෙනම් වර්තමානයේ හේතු හතරක්. එතකොට ඇස නැමැති මේ මාංශ පිණ්ඩය සකස් කළා දුන්නේ ධර්මතා 8කින් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේක තියෙන්නේ සුද්දාෂ්ටක කලාපේ පැහැදිලිද කියන එක හැබැයි මේකට මූල ධර්මයේ පෙර භවයේ කර්මයයි දැන් හේතු ප්‍රත්‍ය හරිද එතකොට හේතු කිව්වේ මූල ධර්මය ඒ කියන්නේ කර්මයයි මේක කර්මයට අයිති එකක් මට අයිති එකක් නෙමෙයි කර්මය සකස් කරලා දුන්නේ එකක් එහෙනම් මේ මූල ධර්මය කර්මයයි වර්තමානයේ සුද්දාෂ්ටක කලාපය හා අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. තේරෙනවද? දැන් ප්‍රවෘත්තියක් තියෙනවා. හරි. දැන් මේ ඇස එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා අපි. ඒ කොහොමද? නැවත පිළියෙල කරගන්න. එහෙන් කර්ම කරනවා. එහේ මූලික වෙලා කර්ම කරන්නේ නැද්ද? කරනවා. කොහොමද වෙන්නේ? එහෙන් බාහිර රූපයක් අරගන්නවා. එච්චරයිනේ කරන්න පුළුවන්. එහට එහට වෙන දෙයක් කරන්න බෑ. බාහිර රූපයක් එක්ක සම්බන්ධ වෙන්න විතරයි යට පුළුවන්. නිකන් බලනවා කියලා වැත්ත දාගෙන තියෙන්නේ බලන කෙනෙක් නෑ ඔකේ. එහෙනම් බාහිර රූපයක් සම්බන්ධ කරගන්න. ඒ දෙක නිසා සිතක් උපදිනවා. දැන් එතනත් හේතු ප්‍රත්‍යයෙන්ද? දැන් එතන මොකද්ද හේතු ප්‍රත්‍ය වර්තමානයේ? මේ තමයි ධම්ම ටිති ඥානය මේ උපදවා ගන්න ඕනේ. මේ තමයි චුල්ලසෝතාපන්න වෙන්න නම්. ඒ කියන්නේ සක්කාය දිට්ඨි කඩන්න නම්. විචිකිච්ඡාව කඩන්න. සීලපස පරාමාස වෙන රුත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් වලට නොයන්න නම් මේ ධම්ම ටිති ඥානය හෙවත් තරුණ විදර්ශනා ඥානය උපදවා ගත යුතුයමයි. මේ භවයේ උපදවා ගන්න. ඇයි? සතර අපේ සතර පාය දොරවල් වහන්න. නැත්තම් එරෙනවා. එහෙනම් අසයි රූපයෙන් නිසා සිතක් හැදෙනවා වර්තමානයේ ධම්මටිච ඥානයයි. දැනගත්ත විතරක් නෙමෙයි දැකගත්තා. දැන් ප්‍රායෝගික ජීවිතයේදී Tamanට දැනගන්නත් පුළුවන් දැකගන්නත් පුළුවන්. එතකොට ඇස හේතු ප්‍රත්‍යයෙන් හදලා දුන්නා ප්‍රත්‍ය සුද්දාෂ්ටක කලාපය හා වර්තමානයේ කමචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර මූල ධර්මය කර්මයයි පෙර භවයේ හේතු එතකොට දැන් ඇහැට ගෝචර වෙන්නේ බාහිර රූපයක් දෙක නිසා නෙමෙයිද සිතක් හැදෙන්නේ? දැන් ඔය තුල පාත්තන්නකො සිත. එතකොට මේ හැදුණු සිත ඒ රූපේ අලංකාර නම් ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? ආසාවක් ඇති වෙන්නේ නැද්ද? දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරා. තේරුණාද කියපු එක? ඇයි? පෙර භවයේ කර්මය කිව්වේ චේතනාවනේ. ඒ සිතුවිල්ලනේ. කර්මය කියන්නේ සිතුවිල්ල. චේතනාව. එතකොට දැන් ආයෙත් ආව නේද චේතනාවකට? හරිද එතකොට? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙලාද? ඔය තමයි සසර. වැටහුන්නේ නැද්ද දන්නේ? ඔක තමයි සසර. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙනවද? මහණෙනි සංස්කාරයයි. දැන් ඇහෙන් රූපයක් දැකලා හැදුව සිතුවිල්ලක් ලස්සනයි රූපය අලංකාරයි මනරම් ආසාවක් ඇති වෙනවද නැද්ද? ඉතින් ඒක ලෝභයනේ. ලෝභ චේතනා. ඉතින් ලෝභය තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි ලෝභය අවසානයයි නිවන. සසරෙන් නිවනට බණ කියන්නේ. දැන් පැහැදිලිද කියන එක. ඒතර මේ මේ ක්‍රියාවලිය දැනගන්න හා දැකගන්න අර සතිය හා යෝනිසෝ මනසිකාරය අවශ්‍යමද නැද්ද? මේ ධර්මතා දෙක තියෙනවද? නැත්තම් හදා ගන්න ඕනේ. ඒ ධර්මතා දෙක නැතුව මේ ගමන යන්න බෑ. නිවන්න නම් හම්බෙන්නේ. ওই ධර්මතා දෙක නැතුව. එහෙනම් එතකොට වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කළාද අපි? පිළියෙල කරනවද? ඉතින් එහෙනම් සසර. හොඳයි පිළියෙල කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇසේ ප්‍රවෘත්තිය නවත්තන්න නම් අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව අයින් කරන්න නම් මේ ස්වභාවය මන අනුවණින් දැක්කද විද්‍යා සම්මාදිට්ඨිය. මේ නිවැරදි ප්‍රවෘත්තිය මන අනුවණින් දැක්කේ නැද්ද? මිත්‍යාදිට්ඨිය. එයා යනවා වෙන රොතවලට, වෙන පිළිගැනීම් වලට, වෙන ඇදහිම් වලට. ඇස හදාගන්න. ඇස හදලා දුන්නේ කර්මයෙන්. වර්තමානයේ කරුණු සුද්දාෂ්ටක කලාපය හා අර ප්‍රත්‍ය හතර කම්මචිත්ත ඍතුආහාරය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා කොහොමද ඊගව භවයට හැක්කෙදෙනවා. හැදෙනවද නැත්? දැන් පෙර භවයේ කර්මයට අනුරූපව වර්තමානයේ ඇහක් හදලා දුන්නා. ඒ ඇහෙන් රූප බලලා ඒ පිළිබඳව ආසාවල් ඇති කරගත්තා. ඒ රූපය අකමැතිනම් අමනාපනම් ගැටීම ඇති කරගත්තා, ද්වේෂය ඇති කරගත්තා. දෙකම කර්ම නෙමෙයිද? හරි. එතකොට මේ කර්මයම මූලික වෙලා ඊගාව භවයට හැදෙනවද? තව හැක් රූපේ රූපයට ප්‍රත්‍යයයි. රූපේ නිසා එතකොට රූපේ රූපයට ප්‍රත්‍යද? සංසාරේ ආවේ ඕක තමයි. සංසාරේ ආවේ ඕක තමයි. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? මේ ඥානෙ උපදවන්න හදන්නේ දැන්. හොඳට අහන්න ගැඹුරු දහමක් සරලව කියනවා. ඉතින් මීටත් වැඩිය සරලව කියන්න නම් මම දන්නේ. සරලවම කියනවා. එහෙනම් අපි වර්තමානයේ මේ රූපය, හෙවත් මේ සුද්දාස්ත්‍රක කලාපය, හෙවත් මේ සතර මහා ධාතු උපකාර කරගෙන ඊගාව භවයටත් හදනවද නැද්ද? එතකොට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවද? ඒ කර්මය හෙවත් සංස්කාරයයි. සංස්කාරවල නිවීමමයි නිවන. සංස්කාර හේවත් කර්ම හැදුවොත් නියත වශයෙන්ම විපාක විඳින්නේ වෙනවා. දැන් විපාක විඳලා ඇති වෙලා නැද්ද තාම? විඳලා දැන් ඇති වෙලා නේද තියෙන්නේ විපාක. මේ භවයේ විඳ ටිකම ඇති නේද හොඳට? ওই විදිහටම තමයි පෙර භවවලත් විඳි. කෝටි ප්‍රකෝටි ගාණන් භවවල ওই විදිහටම විඳා. දුක්ම තමයි විඳි. ජරා මරණයට පෙරළුවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසම ඇති කරා. ඉතින් නැවතත් අපි ඒ ටිකම නේද හදන්නේ. ඒකනි තථාගතයන් වහන්සේ දේශනා කරන මේකයි දුක්ඛාරය සත්‍යයට. හැබැයි එහාට කැමති. මේකයි දුක්ඛාරය සත්‍යයට. ඇයි? මේකෙන් හදන්නේ දුකක්. දැන් කොහොමද හදන්නේ? මේකේ විපරිණාමයක් තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසේ ක්‍රියාව හෙවත් මේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව අයින් කරන්න නම් අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව අයින් කරන්න නම් දැන් කියපු ආකාරයට මනස සිත විඥාණය පවත්වන්න ඕනේ. ඒ පවත්වන්නේ සතිය හා යෝනිසෝ මානසිකාරය උපකාර කරගෙන. එයාට නිවෙන්න පුළුවන් මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් නිවෙන්නේ නැහැ. නිවන්න බෑ. පැහැදිලිද කියන එක? තේරෙනවද කියන එක? එහෙනම් අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අවිද්‍යාව හේතුවෙන් ආපු ධර්මතාවයක් මේක. තණ්හාව හේතුවෙන් ආපු ධර්මතාවයක් මේක. මේ මාංශ පින්ඩේ. නැද්ද? පෙර භවයේ තණ්හාව තිබ්බ හින්දානේ ඕක හදාගෙන ආවේ මේ භවයට. ආයතන වල නිවීමම නිවන නෙමෙයිද? සලායතන නිරෝධා. ඒ නිවනයි. ආයතන හය යම් තැනක පහළ වෙන්නේ නැත්නම් සකස් වෙන්නේ නැත්නම් හටගන්නේ නැත්නම් ජාතියක් තියනවද ජරාවක් තියනවද ව්‍යාධියක් තියනවද මරණයක් තියනවද ශෝකයක් තියනවද කනගාටුවක් තියනවද හැඬීමක් තියනවද වැළපීමක් තියනවද දුක්ඛ දෝමනස්යන් තියනවද ඒ තියනවනම් මේ ආයතන 6 නිසා නෙමෙයිද එහෙනම් තණ්හාව අයින් කරන්න ඕනේද නැද්ද කර්ම අයින් කරන්න ඕනේද නැද්ද අයින් කරන්න කර්ම අයින් කරන්න නම් අවිද්‍යාවයි තණ්හාවයි අයින් වෙන්න ඕනේ දැන් පැහැදිලිද කියන එක. එතකොට මේ පුච්චල මොනතරම් සාන්තයිද? ආ මොනතරම් සාන්තද? සංවර නැද්ද එතකොට එන්නේ? එතකොට සිත සංවරද යාගේ? වචනය සංවරද? කය සංවරද? දැන් එතකොට ඒ සංවර භාවයට ආවේ අහලා දැනගෙන නෙමෙයිද? එතකොට සුතමේ ඥානයත් උපදවා ගත්තා නේද? ඒ අනුව සංවර වුණා මේ ධර්මය දැකීම තුළම යාගේ ద్వාරත්‍රයේම සංවරයිද? එකඟ වූ සිතින් නෙමෙයිද මේවා විභාග කරන්නේ. පරීක්ෂා කරන්නේ. ඒ සමාධි භාවනාමය ඥානෙ නෙමෙයිද? වර්තමානයේ නෙමෙයිද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ? ධම්මටිති ඥානෙ හැවත් තරුණ විදර්ශනා ඥානෙ. තමයි සෝවන් කියන්නේ. එයි හරියටම නිවැරදිව පැහැදිලිවම දන්නවා විතරක් නෙමෙයි දකිනවා හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ මේ හේතු අයින් කරන්න ඕනේ. හේතු අයින් කරන්න හේතු අයින් නොකරන තාක්කල් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇහෙන් විඳිනවා. දැන් ඇහෙන් සිතක් හදාගෙන ඒ පිළිබඳව ඇලෙනවනේ. තේරෙනවා එතන තණ්හාව උපදිනවා. හරි. ඒතොර ඒ තණ්හාම ආයිගා භවයටත් අරන් යනවා. ඒතොර දැන් ඇහෙන් දැකපු රූපය පිළිබඳව විඳින්නේ නැද්ද? විඳිනවා. ඒතොර දැන් ඒ විඳීමම ඊගා භවයටත් යන්නේ නැද්ද? එතකොට රූපය රූපයට ප්‍රත්‍යයයි. වේදනාව වේදනාවට ප්‍රත්‍යයයි. ඊගාභාවයත් වේදනාවක් හදයි. දැන් රූපය දැකලා හඳුනාගත්තනේ. සංඥාවෙන්නේ හඳුනාගන්නේ. ලස්සනද කැතද ආදී වශයෙන් හඳුනාගත්තේ සංඥාවෙන්නේ. සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම විතරයි. ඒතකොට දැන් මේ භවයේ ඒ සංඥාව තදින් අල්ලගෙන උපාදාන කරගෙන තණ්හා උපාදාන කරගත්තොත් ඊගා භවයට සංඥාවක් හැදෙනවද නැද්ද? සංඥාව සංඥාට ප්‍රත්‍යයයි. දැන් මේ භවයේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ නැවත පිළියෙල කරා සංස්කාරයක් හැදුවා, කර්මයක් හැදුවා. එහෙනම් ඊගා භවයට ගිහිල්ලා ආයේ කර්ම හදනවද නැද්ද? ඒ පිළිබඳව සියල්ල දැනගත්තේ විඥානේ. විඥානයෙන්නේ දැනගන්නේ. දැනගන්නේ විඥානේ. යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ විඥානේ. ඒතොර දැන් මේ මොහොතේ ඇසයි රූපයයි නිසා හටගත්ත චක්කු විඥානය දැන් ඒකම ඊගාව භවයට ප්‍රත්‍යද? ඒ මොකක් හින්දාද? කර්ම රැස් කරා. කර්ම රැස් කරා. එතකොට දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරාද? දැන් මොකද්ද කරන්න ඕනේ? නැවත පිළියෙල කරගන්නවද? එහෙම නැත්නම් දැන් මේ පිළියෙල වෙලා තියෙන එක මෙතනින් අහෝසි කරනවද? කැමැති එකක් කරන්න පුළුවන්. දැන් පිළියෙල වෙලා නේ තියෙන්නේ. දැන් මේක නවත්තන්න බෑ. දැන් පිළියෙල වෙලා තියෙන්නේ. ඒ පිළියෙල උනේ පෙර භවයේ හේතු ප්‍රත්‍යයෙන්. හටගත්ත දේ දැන් වර්තමානයේ ක්‍රියාත්මකයි. හැබැයි අපි අනාගත භවයටත් පිළියෙල කරගත්තොත් සසර පිළියෙල කරගත්තේ නැත්නම් නිවන. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකට තියෙන චන්දරාගය අයින් කරන්න. මේ මාංශ පිණ්ඩේවත් මේ සතර මහා ධාතුවේවත් මේ සුද්දාෂ්ටක කලාපේට තියෙන චන්දරාගය අයින් කරන්න. ඡන්දය කියව කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු නිරෝධ ඵල නිරෝධයි. හේතු නිරුද්ධ කරන්නේ නැතුව හේතු අවසන් කරන්නේ නැතුව ඵලයක් කවදාවත් නිරුද්ධ කරන්න බෑ. හේතු හැදුවොත් නියත වශයෙන්ම ඵලයක් හට ගන්නවා. බීජ ටික තියන්නකො කළු ගලක් උඩ. පළවෙයිද? නෑ. සාරවත් පසක වතුර ජලය ගලාගෙන එනවා. අවුව තියෙනවා. හොඳ වාතාශ්‍රය තියෙනවා. පළවෙයිද? හේතු හැදුවා. ඵල භුක්ති විඳින්න පුළුවන්ද? ඵල භුක්ති විඳින්න බෑ. හරි හේතු නැහැ. කළු ගල උඩ තිබ්බා. යම් බීජයක්. කවදාවත් හැදෙයිද? බලන්නෙත් නැහැ, සාතු කරන්නෙත් නැහැ. කිසි දෙයක් ඒකට දෙන්නේ නැහැ. හැදෙනවද? දැන් අපි මොකද කරන්නේ? හොඳට දානවා වතුරක් දානවා පෝරක් දානවා. තණ්හාවට නැද්ද? එතකොට මොකද වෙන්නේ? එහෙනම් දැන් පේනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නව නම් සසර හේතු ප්‍රත්‍යය. ඒතකොට හේතු අයින් කළොත් දැන් පෙර භවයේ හේතු අපිට අයින් කරන්න බෑ. ඒක ඇදලා ඉවරයි. එහෙනම් වර්තමානයේ හැදෙන හේතු අයින් කරන්න පුළුවන්. මොකද්ද වර්තමානයේ තියෙන්නේ? වර්තමානයේ අවිද්‍යාව තියෙනවා. තණ්හාව තණ්හාව කියන්නේ චන්දරාගය. ඇහැට තියෙන චන්දරාගය තෘෂ්ණාවයි. එන වර්තමානයේ තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා ඇහැ මූලික කරගෙන කර්ම කරනවද? ආයි පිළියෙල වෙනවා. ආයි පිළියෙල වෙන්නේ සසර. දැන් එතකොට බණ කියන්නේ මම මොකටද? සසරටද? නිවනටද? සසරින් නිවනට. පැහැදිලිද? ගැඹුරුයි ධම්ම හොඳට නුවණින් විමසන්න ඕනේ. හොඳට පරීක්ෂා කරන්න ඕනේ. ඒ තමයි සම්මර්ෂණ ඥානය. ඒතර දැන් මෙතන ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකක් නෙමෙයිද? එහෙන් වින්ද ඒ සිතුවිල්ලක් විතර ඒක නාම ධර්මයක්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙනවද? සිතවල් සිත දැන් වැඩි ඕනේ දැන් උදේ ඉඳලා මෙතනට එනකන් ඇති වෙච්ච සිත් කෝටි ප්‍රකෝටි ගණන් සිත් ඇති වුණා නේද? කොයි ඒ සිත් එකක්වත්. ඒ සියලුම සිත් ඇති වෙලා නැති වුණාද? නিত্য දනිත්‍යද? අන්න නිවැරදිව දකිනවා අනිත්‍ය ලක්ෂණය. හොඳයි එතකොට මේ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා යන මේ ශරීරයේ සියලුම රූප කලාප දැන් මේ කතා කරන මොහොතේ ඇති වෙලා නැති වෙනවද රූප ධර්මේනොත් ඉපද බිඳිනවද ඔව් කතා කරන මොහොතේ සිත තුළ හටගන්න සිතුවිලිත් ඇති වෙලා නැති වෙනවද තව ලක්ෂණයක් දකින්න වෙනවා උද්‍යව්‍යා ඥානෙන් එතනදී නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක්. අවිද්‍යාව නිසා හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්ම නිසා හට ගන්නවා. කොහෙවත් තිබිලා එනවනේ මේ අලුතෙන් අලුතෙන්ම උපදිනවා, උපදින ශණයෙන් විපරිණාමයට පෙරලනවා. ඒ වැයයි. නිබ්බත්ති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් උපදිනවා ඒ උදයයි. මේ මොහොතේ කතා කරන මොහොතේ අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ උදය. උදය කියන්නේ නැවත නැවත හට ගන්න. වැය. ඒ හට ගන්න ශනේ ඒ කියන්නේ මං කිය උදේ ඉඳලා මේ මොහොත දක්වා ඇති වෙලා සිතුවිලි සිතුවිලි කෝ ඒකක්වත් නැහැ. දැන් අලුතෙන් අලුතෙන් අලුතෙන් මේ මොහොතේ කතා කරන මොහොතේ ඒ අනුව සිතුවිලි උපදිනවනේ. එහෙනම් චිත්තක්ෂණ 17ක් කෘත ශරීරයේ සියලුම රූප කලාප ශණයක් ශණයක් පාස උපදිනවා. දැන් එතකොට ඒ හට ගන්න ස්වභාවයට කිව්වා උදේ කියලා ශනේ නැති වෙන ස්වභාවයට කිව්ව බෑ කියලා. ඒ දක්නා නුවණ ඥානයයි. උද්‍යවය ඥානයයි. හරිද? ඒතොර අනිත්‍යද නැද්ද? ඒතොර නාම රූප දෙක නිරන්තරයෙන් ඉපද බිඳිනවද? හොඳයි දැන් මෙතනට එනකම්ම තිබිච්ච නාම රූප ඔක්කොම ඉපද බිඳුනද? කතා කරන මොහොතේ හටගන්න නාම රූප දෙකම ඉපද බිඳිනවද? තව පොඩ්ඩකින් හටගන්න නාම රූප උපමාවක් කියන්න. අම්මා කෙනෙක් දරුවෝ 10ක් වැදුවා. අම්මා කෙනෙක්. නම දෙනෙක් මලා. අතේ එකෙක් ඉන්නවා. එක පණ අදිනවා. කුසෙත් එකෙක් ඉන්නවා. දැන් අම්මා කල්පනා කරනවා මං 10ක් බිහි කරා. නමයක්ම මලා. අතේ ඉන්න එක පණ අදිනවා. හුසෙයින් එක පිළිබඳව ආසාව අතහැරියා. ඇයි? එකත් මැරෙනවා. 10ක් වැදුවා 9ක්ම මලානම් අතේ ඉන්න එක 50 දිනවා නම් උසේ ඉන්න එක ගැන මොන ආසාවද? ආසාවත් හරියා. උපමාවක් කිව්වේ. දැන් මෙතනට එනකම්ම තිබිච්ච නාම රූප දෙක කෝ? ඉවරද? 9ක් මලා. දැන් මේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඉපද බිඳිනවද? අතේ ඉන්න එක පණ අදිනවා. තේරෙනවද? තව මොහොතකින් හටගන්න නාම රූප දෙක. ඒකට අසවත හරින්න. නිවන් දකින්න ඕන. තේරුණාද නැහැ කියපේ. පැහැදිලිද කියපේ. අපි මොකද්ද කරන්නේ? මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා අපි මොකද්ද කරන්න හදන්නේ? කුසේන් එක හදන්න හදනවා. තේරෙනවද කිව්වේ? කමන්නේ නමයක් මල එකත් ඉවරයි. අතේ ඉන්න එක මේකත් බලන්න කමන්නේ. කුසේ ඉන්න එක හදන්න හදන. කවදාවත් හදන්න බෑ. ඇයි? බලන්න තව මොහොතකින් මේ මේ ශාලාවෙන් එළියට යන්න ඕනේ. මේ දැනුත් ඉපද බිඳිනවා. නාම රූප. එහෙනම් මේ ඉදිරි තත්පරයේදී හටගන්න නාම රූප දෙක මොකද වෙන්නේ? හැබැයි ඒකට ආසද නැද්ද? ඒ සිතුවිල්ලට ආසද නැද්ද? ශරීරේ පවත්වන්න ආසද නැද්ද? ඉතින් බඩේින් එක හදන්න නෙමෙයි හදන්නේ. තේරෙනවද කියපේ? උපමාවක් කිව්වේ. ඒ ඇයි? අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. තෘෂ්ණාව අවසන්නේ. හේතු අයින් කළා නේ. හේතු අයින් කළා නැත්තම් අනිවාර්යෙන් හදනවා. තව උපමාවක් කියනවා. මේ දහම තේරුම් ගන්නට. අම්මා කෙනෙකුට පිරිමි දරුවෝ තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාම හොරු. තුන් දෙනාම හොරු. රජුරෝ චරපුරුෂය දාලා මේ තුන් දෙනාම අල්ලගත්තා. හොරු අල්ලනවනේ. රජේ අල්ලුවා. අල්ලලා නඩුව අහලා තීරණය කළා. හිස ගහලා දාන්න. තුන් දෙනාම වැඩක් නැහැ. හොරුනේ. තුන් දෙනාම හිස ගහලා දාන්න. බෙල්ල කපලා මරලා දාන්න. දැන් ගෙනිච්ච මරණ තැනට. අම්මට දෙන්න දුන්න බලන්න. අම්මගෙනේ දරුවෝ. දැන් අම්මට දුන්න බලන්න. අම්මා ගියා. දැන් බලන් ඉන්න. ලොකු එක්කෙනාව ගත්තා දන් ගෙඩියට. බෙල්ල කපලා දැම්ම දෙපැත්තට. හිසක් පැත්තක, කඳ පැත්තක. දෙවෙනි එකාව ගත්ත දන් ගෙඩියට. දැන් අම්මා කල්පනා කරන ලොකු එකමලා. දෙවෙනි එකක් දැන් මරනවා. පොඩි එකා පිළිබඳව ආසාව අතහැරියා. ඇයි? ඒකත් මරනවා. එහෙනම් මෙච්චර වෙලා හටගත්ත නාම රූප දෙක අතුරුදහන්ද? ඉවරද? වර්තමානයේ කතා කරන මොහොතේ හටගන්න නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද? අර දෙවෙනි එකව ගත්ත දංගෙඩිට. ඒකත් මැරෙනවා තව පොඩ්ඩේ. එහෙනම් තව පොඩ්ඩකින් හටගන්න නාම රූප දෙකට ඇයි ආසාව? ඔකට තමයි තණ්හාව කියන්නේ. හැබැයි ඒක අතාරින්න බෑ. ඒක ඕනේ. බලන්න පුළුවන් නම් හොඳට. ওই ශාලාවෙන් එළියට ගිහිල්ලා අද දවසේ ඉතුරු ටික කරන්නත් එහෙන් රූප බලලා සිත් හොයනවා. නාම ධර්මයන් හොයන්නේ නැද්ද? කනින් ශබ්ද අහලා සිත් හොයන්නේ නැද්ද? නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළ ගාන විඥාන හොයන්නේ නැද්ද? හොයනවා. දිවෙන් ආහාර අරගෙන රස වින්දනය කළා සිත් හදන්නේ නැද්ද? ජීව විඥාන. කයෙන් පහස ලැබලා කාය විඥාන හදන්නේ නැද්ද? මනසින් අරමුණු අරගෙන මනෝ විඥාන හදන්නේ දැන් එතකොට කුසෙයින් එක හදන්න නේද හදන්නේ. ආ ඒ සඳහා රූප ටික පරිස්සම් කරගන්න ඕන. ඒ නිසානේ මුඛාවරණ පවදාගත්තේ. රූප ටික පරිස්සම් කරගන්න ඕනේ ඒකට. ඒ සිත් ටික හදාගන්න තියෙනවා. හැබැයි ඒ හදන සිතුත් ඒ අවස්ථාවේම ඉපද බිඳිනවද? ඇයි අර පොඩි එකා පිළිබඳව ආසාව. ඒකත් තව පොඩ්ඩකින් මරණවනේ. නැද්ද? ඔව්ද නැද්ද? මේ උපමා දෙක හොඳටම ඇති මේ සසර තේරුම් ගන්න. පැහැදිලිද කියපේ? එහෙනම් අපි අවිද්‍යාවයි තණ්හාවයි නිසා කර්ම රැස් කරනවද? ඔය එක ඉන්ද්‍රිය ධර්මතාවයකින් කරන ආකාර. එතකොට හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද? මේ කාංකා විතරන විසුද්ධියයි. තරුණ විදර්ශනා ඥානයයි. ධම්ම ටිති ඥානයයි. ධර්මයේ තුල සිත පවතිනවා. එතකොට මේ මොහොතේ නෙමෙයිද මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? හා? නාම රූප දෙකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද? ඒ තුල සිත තියන්නේ. ඒ කොහොමද සිත තියන්නේ? සතිහා යෝනිසෝ මනසිකාරේ. බලනවා සීයෙන් යුක්තවයි ඉන්නේ. මං තාම අවිද්‍යාව තුල දින්නේ. Taman tamange මහඬ. මට තාම මට තාම තණ්හාව තියනද? තමන් තමන්ගේම අහන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මට තාම තියනවද? හැබැයි සිත ඇලෙනකොටම අයින් කරන්න බැරිද? ඒ යෝනිසෝ මනසිකාරයෙන්. ඇලෙනකොටම සිහි කළා දෙයි. ඒ සතියේ යෝනිසෝ මනසිකාරයෙන් කියනවා අයින් කරන්න ඕක. අයින් කළේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් ඒක සංස්කාරයයි. ආයි කර්ම හදනවා. දැන් ආයි කර්ම හැදුවොත් ආයි ඊගාව භවයට හම්බේ ධර්මතා ටිකක්. ඒ මොනවාද? සංක්ෂිප්ත කරලා ගත්තොත් නාම රූප දෙකයි. එහෙම නැත්තම් පහකට බෙදුවොත් ස්කන්ධ පංචකයයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ආයතන වලින් ගත්තොත් ආයතන 6යි. ස්කන්ධ ධාතු ආයතන. ආයි හදයි. ඒතර ආයි හැදුවොත් සසර නොහැදුවොත් දැන් නැවත හදා ගන්න ඕනද? එපාද? මොකද්ද කියන්නේ? හදා ගන්න ඕන ඔය යන ප්‍රවෘත්තියට ඔහම යන්න අයි මුකුත් කරන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි හේතු තව කාරණයක් තියෙනවා. හදා ගන්නවා නම් මහ ගෙදරත් බලාපොරොත්තු වෙන්න වෙනවා. මහා ගෙදර. කොහෙද? අටමහා නිරය. අන්න ඒකයි බය. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. චුල්ලසෝතාපන්න උනේ නැත්තම් මේ භවේ අටමහා නිරේ උරුමද නැද්ද? තිරිසන් ලෝකයේ උරුමද නැද්ද? പ്രേත ලෝකයේ උරුමද නැද්ද? අතිශය අතිශය දුක් තියෙන්නේ. ඉතින් වර්තමානයේ මේ මනුස්ස ජීවිතේරේල මනුස්ස ජීවිතය තුළින් යම් තාක් දුරට හරි දුක කියන එක තේරුම් අරන් ඉතින් එහෙනම් මුළු විශ්වයම තියෙන දුක උඩ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනද නැද්ද? දුකෙන් නිදහස් වෙන්න ඕන. දැන් එහෙනම් දැන් මේ ඥාන ටික පිළිවෙලට එන්න ඕනද නැද්ද? ආ. දැන් එතකොට හොඳට කල්පනා කරලා බලන්න මම කොච්චර කීයක් ඥාන උපදවාගෙන තියෙනවද? මට අඩුම වශයෙන් චුල්ල සෝතාපන්න වෙන්න කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කළා. ඊට පස්සේ මම කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් එක ධර්මතාවයක් අරගෙන මේක විභාග කරලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ 201ක් දීලා තියෙන විභාග කරන්න ඒ නිසා. එකක් අරගෙන එකක් නෙමෙයි ගත්තේ. ඇහැ විතරයි ගත්තේ. නැත්නම් චක්කුද්්වාරය, චක්කු ප්‍රසාද රූප කියන එකක් අරගෙන පෙන්වුවේ. හැබැයි ඔක හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා. හරියටම අවබෝධ වෙනවා. හරියටම පැහැදිලි වෙනවා. ඥාන නිවැරදිවම උපදිනවා. 201ම විභාග කරන්න. හැබැයි මම මුලින් කිව්වා 201ම විභාග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සංසාරේ පුරුදු කරන් ඇවිල්ලා තියෙන මනස විදර්ශනා ප්‍රඥාවත් එක්කනම් තියෙන්නේ 10 15ක් විභාග කරනකොටත් අවබෝධ වෙනවා. තේරෙනවද? හැබැයි 30 40ක් විභාග කරන්නත් වෙයි සමහර කෙනෙකුට. මම මුලින් කිව්ව එක 50ක් 60ක් විභාග කරන්නත් වෙයි. 100ක් විතර විභාග කරන්නත් හැබැයි කොයි වෙලේ හරි අවබෝධ වෙනවා. එහෙනම් මේ අවබෝධය මේ ජීවිතේ ලබා ගන්නවද? ඒකයි අපි බණ කියන්නේ. තව භවයකට පිරිසක් සකස් කරන්න නෙමෙයි බණ කියන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගාව බණහල නිවන් දකින්න නෙමෙයි බණ කියන්නේ. මේ තථාගතයන් වහන්සේ මේ ශාසනය පිහිටෙව්වේ ඒකටම නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වේ යමෙකුට මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ මනුස්ස ජීවිතය තුළ මේ සංසාර ප්‍රවෘත්තියෙන් මිදෙන්න. සසර දුක් නිමාවටපත් කරන්න. අපි බණ කියන්නේත් ඒකටමයි. සසරට බණ කියලා වැඩන්නේ. සසර ඕන තරම් බණ ඇහුවා. බුදුවරු අනන්ත අප්‍රමාණ අපිට මුණ ගැහුණා. 512000ක් බුදුවරු තථාගතයන් වහන්සේ කතා බහ කළා තියෙනවා. දැකලා කතා බහ කරගෙන තියෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 512000ක් බුදුවරු එක්ක. අපි ඊටත් වඩා ඇති නේද? එහෙනම් අපි ආයි තාම මේ ඉන්නේ. ඇයි? අර බඩේ ඉන්න එක හදන්න හදන්නේ. එක හදන්න තමයි හදන්නේ. හදන්න බෑ. එයත් මැරෙනවා. ඒක තමයි ලක්ෂණය. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි. අනාත්මයි. තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද කියපු කරුණු කාරණා ටික. එහෙනම් දෙකයි කිව්වේ. ඉතින් අනිත් ඒවා කියන්නේ කග්ගා විතරන විසුද්ධි මං හිතනවා මේ ධර්ම දේශනා තව කීපයක් තුල අවසන් වෙනවා. ඊට පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි තියෙන්නේ. ඉතින් දැන් ඔය අත්තන්ට අවශ්‍ය කරන කරුණු කාරණා ඉතින් මට ගොඩාක් විදේශ රටවල ගොඩාක් මට ප්‍රශංසා කළා කතා කරනවා. ඉතින් ධර්ම දේශනා 70ක් විතර තියෙනවා. YouTube එකේ තියෙනවා අරගන්න අරගෙන විභාග කරන්න පරීක්ෂා කරන්න කියන දේ මොකක්ද කියලා හොඳට නුවණින් තේරුම් ගන්න අවබෝධ වෙනවා පැහැදිලිව අවබෝධ වෙනවා හැබැයි ඒකට සමවායාම නිවැරදි උත්සාහයක් ඕනේ තේරෙනවද නිවැරදිව තුනුරුවන් සරණ යන්න නිවැරදිව වෙර වඩන්න නිවැරදිව සතිය හා යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් බැහැ කියනවනම් යම් කිසි කෙනෙක් මම කියන්නේ මේ භවයේ චුල සෝතාපන්න වුණොත් ඇතිනේ හොඳටම. ආයි කවදාවත් යන්නේ නැහෙනේ නිරේ. එතන නියත වශයෙන් මෙයා සංසාරෙන් එතර වෙනවනේ. උපරිම භව 7යි. 8 වෙනි වර ඉපදීමක් නැහැ. නියත වශයෙන්ම 7ක් තුල 7ක් ඇතුළත නියත වශයෙන්ම එයා සංසාරයෙන් මිදෙනවා. එහෙනම් සසරෙන් නිවනට බණ කිව්වේ කාල වේලාව අවසන් වෙලා තිනවා. ඉතින් අනිත් ධර්මතා ටික අනිත් ඉදිරි ධර්මතා වලින් අහන්න හැමදාම අහනවනේ. සසර නිවනට අහනවනේ. අහන්නේ. අහලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න. පුළුවන්. හැබැයි හැබැයි අර ගිහි ජීවිතය අපි කියනවා ගිහි ජීවිතේ ටිකක් අමාරුයි. ගිහි ජීවිතයත් එක්ක තියෙන බැඳීම එක්ක අපි දන්න අමාරුයි. හැබැයි ඒක තමන් බාධකයක් කරගන්නේ නැතුව තමන් ඒකට කාල වේලාව වෙන් කරගෙන කාල වේලාව හදාගෙන කාලය වෙන් කරගෙන ගෙදර ඉන්න අයට කියන්න මට මං ටිකක් භාවනා කරන්න යන්නේ. ඒක නිසා මට පොඩ්ඩක් බාහිර ශබ්ද වලින් තොරව පොඩ්ඩක් මට ඔයාලා සහයෝගයක් දෙන්න කියලා. ගෙදර ඉන්න අයට කියලා කාලයක් වෙන් කරගෙන මේක ප්‍රායෝගිකව කරන්න. ප්‍රායෝගිකව කරන්න ඕනේ. නැතුව තේරෙන්නේ නැහැ. මේ සූත්‍රයක් කියනකොටම තේරෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ අර මානසික මට්ටම දියුණු කරගෙන ඇවිල්ලා තියෙන ආකාරයට ඒකයි මේ අපි නිරන්තරයෙන්ම කඩ කඩා වෙන් කර කර බෙද බෙදා පෙන්වන්නේ ඒකයි නැත්තම් සූත්‍රයක් කියනකොටම කෙලින්ම කෙලෙන් ධර්මය අවබෝධයෙන්ම නැගිටිනවා බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම වුණා නේ ඒක නිසා එක එක්කෙනාගේ මානසික මට්ටම අනුව හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා